සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගන්න ඕනේ පෞද්ගලික වශයෙන් ඒ වගේම අපේ පවුලක් වශයෙන් අපි නැගී සිටින්න ඕන බෞද්ධ ධර්මයට අනුව ඒ වගේම ගමක් වශයෙන් පෙනී හිටින්න ඕන බෞද්ධ ගමක් විදිහට ඒ වගේම රටක් වශයෙන් සකස් වෙන්න ඕන බෞද්ධ රටක් විදිහට නැවත අපි එවැනි තත්ත්වයකටපත් වෙන්න ඕනේ ඇයි අපි එහෙම තත්ත්වයකටපත් වෙන්න ඕනේ? අපි මේ හැඟීම් දැනීම් බොහොම ඉස්මතු කරගන්න ඕනේ මේ කාලේ. ඒ මොකද අපේ උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා අපිට අපිට කියලා උරුම වෙලා තියෙන එකම රට ලංකාව. ඉතින් අපේ උරුමය ගැන අපි කතා කරනවා නම් අපේ රට ගැන කතා කළ යුතු වෙනවා. අපේ රට තුල සිටිය තවත් පිරිස් ඉන්නවා. ඒ පිරිස් පිළිබඳ අපේ පින්වත්නි අපි හැමදාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් බලලා තිනවා. එතකොට ඒ අය අපිට ගැළපෙන ආකාරයට ඒ අයගේ සංස්කෘතියන් තුළ වාසය කරා. නමුත් එහෙම ඒ සංස්කෘතියන් තුළ වාසය කරනකොට සැරෙන් සැරේ සැරෙන් සැරේ නොයෙකුත් අපගමන මතුවෙන්න පටන් ගන්නවා. එහෙම අපගමන මතුවෙන්න පටන් ගත්තාම ඒක කොයි රටකටත් වෙන දෙයක්. හැබැයි එහෙම වුණා කියලා අනිත් රටවල් වලට වැඩිය වඩා හොඳින් වසර ගාණක් ගියත් අපි ආර්ථිකවත් අනවශ්‍ය විදිහට පිරෙන්නේ නැතුව විශාල දුර්භාග්‍ය සම්පන්න තැනකටපත් වෙන්නේ නැතුව වසර ගාණක් ගිහිල්ලා හරි අප ගමන නිරවුල් කරගන්න රට බෙදෙන්නේ නැතුව ජාත්‍යන්තරයට උනත් වැඩි බලපෑමක් කරන්න බැරි වෙන්න ඒකේ ලොකු ගෞරවයක් ලංකාවේ හමුදාව ලෝකයේ දරුණුම ත්‍ස්තවාදී කණ්ඩායම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පුළුවන් වෙච්ච ලෝකෙටම අභියෝගයක් වේගෙන ආපු සංවිධානයක් සහ මුලින්ම පාලනය කරන්න නැති කරන්න පුළුවන්කම ලංකාවේ හමුදාවට ලැබුණා. ඉතින් ලංකාවේ මිනිසුන්ට ඒකේ කීර්තිය ලැබුණා. නමුත් එතනින් මෙහාට ඒක රැක ගැනීම සඳහා අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ අපේ මිනිසුන්ට. ඒවා තුළ ඇතිවෙච්ච බලලෝභීත්වය, ඒකාධිපතිත්වයන්, පටු අරමුණු, ඊටා පටු අරමුණු, ඒ වගේ දේවල් නිසාවෙන් ඒවා පවත්වා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊළඟට එකිනෙකාගේ පරිගැනීම් අදහස් එකිනෙකාට පෞද්ගලික කෝන්තර රාජ්‍ය තන්ත්‍රය ඔස්සේ ක්‍රියාත්මක වුණා. රාජ්‍ය තන්ත්‍රය ඔස්සේ පෞද්ගලික කෝන්තර ක්‍රියාත්මක වීම නිසාවෙන් රට අමතක වෙනවා මිනිසුන්ට. ජාතිය අමතක වෙනවා. රටේ ආර්ථික අමතක වෙනවා. වසර ගණනාවක් තිස්සේ ඒ ඒ අයගේ පෞද්ගලික දේවල් දෙපාර්ශ්වවල් තුන්පාර්ශ්වවල් කර කර ඒ පෞද්ගලික පරිගැනීම සඳහා අවශ්‍යතාවයන් හොයාගෙන වෛර පිරිමහමින් ඉන්නවා මිසක්කා ඒකෙන් පීඩාවටපත් වෙන්නේ අසරණ ජනතාව බව එකොටම අමතක වෙලා ගියා. ඒ අතර වාරයේදී මොකද වුනේ? තම තමන්ගේම දේවල් වර්ධනය කරගන්න රටේ අන්තවාදී කණ්ඩායම් වලට එක එක එක එක ආකාරයේ අන්තවාදී කණ්ඩායම් එයාලා තමන්ගේ වාසියට තමන්ගේ ඒ අන්තවාදී අදහස් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට අපේ අය මොකද කරේ? අපේ නායකත්වයන් ඒ වාට උඩගෙඩි දීලා එහෙමම රඳිලා හිටියා. මොකද රැඳිලා හිටියේ තමන්ගේ අර ළඟ ඉන්න අයගෙන් පරිගැනීම සඳහා අවශ්‍ය බලය ඇති කරගන්න තමන්ගේ බලය තහවුරු කරගන්න ඒ කණ්ඩායම් වලට ඉඩ දීලා හිටියා. සමස්තයක් වශයෙන් ලංකාවේ ජනගහනය ගත්තොත් එහෙම මේ මානව හිමිකම් ගැන කතා කරන ලෝකයේ මිනිසුන්ට අපිට මානව හිමිකම් ගැන කියලා දෙන්න ලෝකයේ මිනිස්සු කවුරුවක්වත් අවශ්‍යද? නෑ. අපේ කවුරුවක්වත් මේ දරදා මාලිගාවට ප්‍රහාර එල්ල කරපු වෙලාවේ ජයසිරිමා බෝධින් වහන්සේට ප්‍රහාර එල්ල කරපු වෙලාවේවත් දකුණේ හිටිය ද්‍රවිඩ ජනතාවට හිංසා කරාද කවුරක්වත් නෑ කොහොමවත් හිංසා කරේ නෑ නේද එහෙනම් මානව හිමිකම් ගැන කියලා දෙන්න අමුතුවෙන් අපිට අවශ්‍ය නෑ අපේ හමුදාවේ අය වදකාගාරවලට යොමු වෙලා හිටියා මේ වදකාගාරවල ඉඳලා මේකුත් ආකාරයේ ඒවා දරන්න බැරි තරම් වද ත්‍රිලම් පිරිසක් නිදහස් වෙලා ආවා නමුත් තාමත් කතා කරන්නේ වෙන මේ ওই දේශපාලනයට සම්බන්ධ මේ යම් යම් වදකාගාර ගැන කතා කරනවා LTT තිබ්බ වදකාගාර ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ ඒ තමයි තියෙන වියසුළු ගතිය සහ එතනින් එහාට මිනිස්සු අසරණ වුණා. ඒ අසරණ වෙන මිනිස්සුන්ට ಜಾතිය ගැන කතා කරන්න බැරි වුණා. ಜಾතිවාදී කියන ලේබල් එකක් කියලා ಜಾතිය දියුණුව ගැන කතා කරන්න දුන්නේ නැහැ. හැබැයි අනිත් ජාතිකින්ට ಜಾතිය ගැන කතා කරන්න ඕන තරම් සහ ක්‍රියා කරන්න අවස්ථාවක් තිබ්බා කියන්නේ නීතියේ පිළිසරණ ප්‍රවාහලට ලබා දීලා තිබුණේ මේක අඩුම ගානේ ද්‍රවිඩ ජාතියටවත් අර යුද්ධයෙන්වත් හිංසාවට ලක් වුණා කියලා ඒ කට්ටියට ලබා දුන්නා නම් කමන්නේ යුද්ධ කාලේ සද්දම නැතුව පැත්තකට වෙලා හිටිය මේ රටේ තිබ්බ ව්‍යසනය සම්පූර්ණයෙන්ම ව්‍යසනය වෙලා තමන්ගේ මඩි තර කරගත්ත ව්‍යාපාර දිනු කරගත්ත ජාතියකට තමයි ඕන තරම් මේ අන්තිමට වරප්‍රසාද වරදාන දෙන්න පටන් ගත්තේ ඒ අය තමයි කැලෑලි කරලා නිවාස සකස් කරන් ඉඩ ලබා දුන්නේ ඒ අය තමයි තමන්ගේ පැත්තක් වර්ධනය කරගන්න දුන්නේ ඒ අර තමයි විශ්වවිද්‍යාලයක් හදාගන්න දුන්නේ ඒ ඔක්කොම අපේ මිනිස්සුන්ගේ තියෙන ගැති ස්වභාවයන් අපේ උරුමය නැති කරගන්න ස්වභාවයන් ඉතින් මෙතන අපි කතා කරන්නේ මේ අය දන්න දෙයක් නෑ අපි මේ අද දවස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි මෙහෙම වෙන්නේ ඒකයි අපි ධර්මානුකූලව මේවට විසඳුම් හොයන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ අපි හැම වෙලෙම බලන්නේ ප්‍රතිඵල දිහා මේකට එක මහත්යක් හරි ලස්සන කතාවක් කිව්වා මුලේ දෝෂයක් ගහක මුලක දෝෂයක් මුල දිරනවා මුහුද දෙන හින්දා මේ විද්වත් මහත්මයෙක් කියව කතාවක් මට කිව්වා මේ කතා බහ කර කර ඉන්නකොට හාමුදුරනේ ගහක මුලක් දිරන හින්දා මල පර වෙන්න පටන් ගන්නවා කොළ හැලෙන්න පටන් ගන්නවා ගහක. තතු දන්නේ නැති අය මොකද කරන්නේ කොළ වලට බෙහෙත් කරනවා. ඒක තමයි අපි මේ ගාථාවෙන් කියන්නේ නේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඇයි ඒ ධම්මා හේතුතරව අතේසං හේතුන් තථාගතෝ ආහය හැම දෙයකටම හේතු හොයාගන්න පුරුදු කරපු જાතියක් තමයි අපි බුද්ධ ආගමෙන් බුද්ධ ධර්මයේ තුලින් පෝෂණය ලැබුවා අය. එතකොට මේවට හේතු මොනවද කියලා බලපුවාම මේ අපේ නායකත්වයන්ට සම්බන්ධ වෙන අය ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ. හරිද? ධර්මයෙන් පෝෂණය වෙනකොට ගුණවන්තකම් වර්ධනය වෙනවා. එතකොට මේ ගුණවන්තකම් වර්ධනය වෙනකොට ඇත්තටම කියනවා නම් සෝවාන් පලස්ත පුද්ගලයෙකුට පවා ජාතික හැඟීමක්, ಜಾති හැඟීමක් තියෙන්න පුළුවන්. හැඟීමක් කියන්නේ එල්බගත්ත තණ්හා මිශ්‍රිත හැඟීමක් නෙවෙයි. හරිද? එහෙනම් ඉතින් අද මම මෙහෙම අහන්නම් රහතන් වහන්සේ නමක් තමන්ගේ අම්මා තාත්තව හඳුනන්නේ නැද්ද? නේද රහතන් වහන්සේ නමක් තමන්ගේ අම්මා තාත්තව වැරදිට අරදා කරනවා. දැන් මම මේ වගේ දේවල් කතා කරන ඔන්න වෙලාවකට සමහර අය කියනවා බුද්ධ පුත්‍රයෙක් විදිහට මේ જાතිය ගැන කතා කරන සිරිතක් තියනවාද? මෝඩ මිනිස්සු නේද? ගන්න නැති මිනිස්සු නේද? මොකක්ද බුද්ධ පුත්‍රයෙක් විදිහට තමන්ගේ ජාතිය, තමන්ගේ මිනිසුන් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මේ මිනිසුන්ගේ ක්‍රෝධය ඇවිස්සෙන්නේ නැති විදිහට, තණ්හාව ඇවිස්සෙන්නේ නැති විදිහට මිනිස්සු තමන්ගේ උරුමය ආරක්ෂා කර ගැනීමෙන් ඒ මිනිසුන්ට සාධාරණව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. බුදුරජාණන් වහන්සේත් මගේ ඥාතීන් කියලා කතා කරලා තියෙනවා. මේ පැත්තෙන් මේ පැත්තෙන් ගැන හුලඟක් නැහැ. ඒ විදිහට භික්ෂුන් වහන්සේලා විදිහට රට ගැන කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ උරුමය රැක ගන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. ධර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති ඇත්තෝ තමන්ගේ වාසියට ඒක පාවිච්චි කරගන්න හදනවා. මොකද අපි කතා කරන එක නවත්තන්න. මොකද මේ තියෙන මේ විකාර රූපී දේවල් බටහිර ගැති කන් ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ මොකද්ද මේ උනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා හරි හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැති ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ කවුද කියලාවත් දන්නේ නැති ඊටාම දරුණු මෝඩයෝ ඉන්නවා හරිද මේ මෝඩකම් අපේ පින්නත්නි එන විදිහ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා දැන් අපි දන්නවා ප්‍රතිසන්දිසිත සහ චුතිසිත ගැන. චුතිසිතට ਸਰව සමව ප්‍රතිසන්දිසිතක් පහළ වෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දිසිත අපේ පළවෙනි ජීවිතේ ප්‍රතිසන්දිසිතට හේතුව මේ ජීවිතේ අරමුණුද? නෑ මේ ජීවිතේ අරමුණු නෙවෙයි. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දිසිතත් එක්ක අපිට ඉන්ද්‍රියන් පහළ වෙනතුරු බවාංග සිත් පරම්පරාවක් යනවා. හරිද? ඒ බවාංග සිත් එතකොට ඒ බවාංග සිතේ ස්වභාවය ඒ බවාංග සිත ප්‍රතිසන්දි සිතට ਸਰව සමයි. හරි ඒ සිතම නැවත නැවත නැවත නැවත හැදෙනට අපි ඒක කියන භවාංග චිත්තය කියලා. ඊට පස්සේ කවදා හරි ඉන්ද්‍රියන් පහළ වුණාට පස්සේ භවාංග චලනයක් නැත්නම් භවාංගය කැඩිලා භවාංගය කියලා වෙනත් අරමුණු ඇති වෙනවා. අන්න ඒවා මේ ජීවිතේ ඉන්ද්‍රියන් වලින් ගන්න අරමුණු. එතකොට ඒ අරමුණු වෙලාවකට ගන්න වෙලයි තත්ත්වයන්පත් වෙන තද නින්දේදී භාවනාවකදී වගේ එහෙම අරමුණු එකක්වත් ගන්න තත්ත්වයටපත් වුණොත් ආයෙ සතරක් හිත භවංගගත වෙනවා. මේ භවංගගත සිත කියලා කියන්නේ පෙර භවයන් නිසාවෙන් පෙර භවයේ කර්මය කර්ම නිමිති එයාගේ පුණ්‍යාභි අපේඤ්ඤාභි ආනන්ජාභි සංස්කාරයන් හින්දා ඇතිවෙච්ච භවංග සිත. එතකොට සමහර දැන් දැන් තිරසන් සත්තුන්ටත් භවංගයක් තියෙන්න ඕනේ එහෙමනම්. එතකොට බල්ලාගේ භවංගයට කියන්නේ බලු භවංග සිත. හරි. බූවාගේ භවංගය බූ භවංග සිත. හරිද? එතකොට ඒ වගේ ආසන්නයෙන් ගිහිල්ලා නමුත් මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච අය ඉන්නවා. එතකොට සමහර අයගේ භවංගේ මොන වගේද? බලු භවංගයට ළඟයි බూరు භවංගයට ළඟයි. හරිද? එතකොට එතනින් එහාට එන්න බෑ. ඒකට කියන පදපරම කියලා. නේද? පදපරම කියලා කියන්නේ එයාලට එතන පදපරමට වැඩි පල්ලෙහාය ඉන්නවා. ඒ කියන්නේ පදපරමට බැරි මේ <laughs> ධර්මය අවබෝධ කරගන්න ඊට වැඩි පහත් තත්ත්වයක ඉන්න අය ඉන්න පුළුවන්. ඒක ඒක ඉතින් පේන අපිට මොකද ඒ සීමාවෙන් එහාට හිතන්න බෑ. ඒ සීමාවෙන් එහාට හිතන්න බෑ. හරිද? චීවරයක් දරා ගන්නවා කියලා කියන්නේ අපේ පින්නත් නේ අපි හොඳටම දන්නවා මොන જાති තිබුණත් ප්‍රශ්න තියෙන පුළුවන්. ආ බුදුහාමුදුරුවෝ කාලේ චීවර දරාගත්තාට ප්‍රශ්න තිබුණා. නේද? සමහර අය බීලත් වටුණා. එහෙම අය බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියා. නමුත් බුදුහාමුදුරුවෝ ඒ උන්වහන්සේලාට සංඝයා වහන්සේ නෙවෙයි කියලා කිව්වේ නෑනේ. කාරණා හතරක් තියෙන සංඝයා වහන්සේ කරෙන් අයින් වෙන්න ඒකට කියන පරාජිකා කියලා. ඒ මෙලොවලයක් දන්නේ නැති මිනිස්සු මේ රටේ නොයේකුත් මේ පාලන තන්ත්‍රයට ඇවිල්ලා නිකන් මේ එහෙම මෙහෙම වැන්ලා වැතිරිලා වගේ ඇවිල්ලා වැඳ වැටිලා වගේ ඇවිල්ලා මේකේ එක එක දේවල් වලටපත් කරගෙන අර බූර් භවාංග බලු භවාංග ආසන්නයේ සිත් තියාගෙන ස්වාමීන් වහන්සේට නිග්‍රහ කරන ස්වරූපයක් තියෙනවා ධර්මයේ නිග්‍රහ කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් ඒවා ඒවෙන් වෙන්නේ එයාලා අපි හිතන තරම්ම පොඩි කට්ටිය නෙවෙයි. ඒ කියන්නේ මේවා ඇවිල්ලා එක්තරා කොන්ත්‍රාත්තු. කොන්ත්‍රාත්තු කියලා කියන්නේ මේ රටෙන් ශාසනය නිර්පාදනීමේ ස්වාමීන් වහන්සේලාව අයින් කර දැමීමේ ස්වාමීන් කියන්නේ මෝඩ පිරිසක් කියලා උන්වහන්සේලාට මේ රටේ තියෙන ගෞරවය නැති කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන්ම තියෙන බලපෑම් තියෙනවා. හේතුව තමයි මේ ස්වයං වහන්සේලා රැඳිලා ඉන්න තුරු මේ රටේ එක්සත් භාවය නැති වෙන්නේ නැහැ. ඒක මොකද අපේ මිනිසුන්ගේ මේ චීවරයට තියෙනවා අපේ සංස්කෘතිය තුළ මහා බලයක්. මම අහන අපේ අම්මලාගෙන් ඍජුවම තමන්ගේ දරුවෝ වැරදි කරපුවාම අන්න ඒ දරුවෝ කෙරෙහි උපේක්ෂාව උපදිනවා. දෙමාපියන්ට තමන්ගේ දරුවෝ කෙරෙහි විශේෂයෙන් අම්මලාට පුතාලා කෙරෙහි උපේක්ෂාව උපදින මොන වැරද්ද කරත් පුතා හරි. හරිද පුතාට විරුද්ධව කතා කරනවට කැමති නැහැ. ඊට අමතරව කාගෙනද එහෙම උපේක්ෂාවක් තියෙන්නේ අම්මලාට ආදරයක් තියෙන කාගෙනද? නේද? ස්වාමීන් වහන්සේලා පොඩි ස්වාමීන් වහන්සේලා ගැන පුදුම ආදරයක් තියෙන කට්ටිය මොන වැරද්ද කරත් තමන්ගේ දරුවෝ වගේ හැඟීමක් තියෙනවා ගෞරවයක් තියෙනවා ගිහිල්ලා වැන්දට මොකද නිකන් දෙමාපිය හැඟීමක් තියාගෙන ඉන්නේ මේක දිගටම තියෙනවා හරිද එතකොට යම් කිසි ස්වාමීන් වහන්සේලා යම් ගමක යම් රටක කොහේ හරි තැනක ඉදිරියට එනකොට ඒ જાතියේම මිනිස්සු අම්මලා තාත්තලා එකතු වෙලා ස්වාමීන් වහන්සේට ගරු කරමින් නායකත්වය හැදෙනවා එතන අන්න ඒ නායකත්වයන් ප්‍රාදේශීය වශයෙන් දීපව්‍යාප්ත වශයෙන් එවැනි නායකත්වයන් තුළ මුළු ජාතියක ලොකු ගොනුවීමක් තියෙනවා. මේක තියෙන තුරු මේ සමගිය කඩන්න බෑ. ආදටත් මේක හොඳටම තියෙනවා. එන්න ඒක නිසා තමයි මේ ඊනියා මානව හිතවාදීන් ලෝකේ මානව හිමිකම් ගැන කතා කරන්න සූදානම් වෙන අයගේ තියෙන ප්‍රතිපත්තිය දිහා බලන්න ඕනේ ඉස්සෙල්ලා. ඒ අය ඒ අයගේ රටවල් වල මානව හිමිකම් ක්‍රියාත්මක කරලාද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා අපි තරම් මානව හිමිකම් තියෙන මිනිස්සු නෑ. මේකට පිට රටවල් වල තියෙන මානව හිමිකම් අරගෙන ඉන්න ඕනේ අවශ්‍යතාවයක් නෑ. මේකේ තියෙන බෞද්ධ ධර්මය තුළ අපිට තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන දේවලුත් එක්ක අපේ සාමාන්‍ය ජනතාව තුළ ඕන තරම් මානව හිමිකම් තියෙන උල්ලංඝනය වෙලා නම් උල්ලංඝනය කරලා තියෙන උඩින් ඉන්න කට්ටිය තමයි. එහෙනම් ඒ කට්ටිය වැඩ බලුවා. ඒ කට්ටියට ගන්නන්න කියන්න ඕනේ. වෙනම අපේ මිනිසුන්ට අපේ ස්වයං වහන්සේලාට මේව උගන්වන්න දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ උරුමය. අපි ඒ උරුමය ආරක්ෂා කරගන්න ඕනේ. ඒකින්ද මේ සඳහා අපි යම් කිසි ආකාරයක නිවැරදි පෙළ ගැහිමකට එන්න ඕනේ. කොතන හරි ඇත්තටම පුළුවන් වෙන්න ඕන මෙවැනි අනවශ්‍ය කතා අනවශ්‍ය දේවල් මේ වෙලාවේ අවශ්‍ය දේවල් නෙවෙයි ඒවා. මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා කියන්න කාටවත් අවශ්‍යතාවයක් නැහැ. නේද? එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද අවශ්‍යතාවය? එහෙම කියලා මිනිසුන්ව අවසන්ඩ එහෙම අවශ්‍යතාවයක් නැහැ. එන්න ඒ අවශ්‍යතාවය නැති දේවල් සිද්ධ කිරීමේදී අපි බලන්න ඕනේ ඒ හරහා ඒ වටේ ඉන්න අපිට විශ්වාස කළ හැකි ඒ මට්ටමේ ඉන්න අය ඒකට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා. එතකොට ඒවාට ජනතාව වෙනුවෙන් කිසි කෙනෙක් අනිකුත් දේශපාලන නායකින් ඒවා පිළිබඳව වග උත්තර බඳින්නේ නැහැ. වග උත්තර බඳින්නේ නැහැ කියන එකේම තේරුම අපි ගැන කැක්කුමක් නැහැ කියන එකයි. එතකොට රට ගැන කැක්කුමක් නැහැ කියන එකයි. මේ කට්ටිය අන්ධ වීමක් තියෙනවා. හැම කෙනෙක් දිහා බලපුවාම අන්ධ වෙලා තියෙනවා. මොකද මේ අන්ධ වෙන්නේ? මම උදාහරණයක් කියන්නම්. හොඳ උපාසකම්ම කෙනෙක් හිටියා. හරියට අපි හිටිය පන්සලක හිටිය ඉතා දුප්පත් ගමක ගමේ කොනක තියෙන පන්සලක උපාසකම්ම කෙනෙක් හිටියා. ඉතින් මේ අම්මා මේ හරි හොඳයි හරිම හොඳට අපිට සලකනවා ඔක්කොම කරනවා පොඩි ස්වාමීන් වහන්සේලා පිරිසක් හිටියා වෙනකොට අපිට ඉතින් උන්වහන්සේලාටත් සලකගෙන ලොකු උදව් කරමින් ඉන්න කෙනෙක් හැබැයි එක දවසක් මොකද වුනේ මේ අම්මගේ ගෙදර ඒ පන්සල ආසන්නයේ තිබ්බේ මේ අම්මගේ ගෙදර වැටේ ප්‍රශ්නයක් ආව ලොකුවට. හරිද? එහා පැත්තේ ගෙදර කට්ටියත් එක්ක රණ්ඩු අල්ලන්න පටන් ගත්තා. එතකොට ඒ රණ්ඩුව දුරදිග යනකොට දැන් විහාරස්ථානයට ඈතට ඇහෙනවා මේක. හොඳටම දැන් ඇහෙනවා කියලා. ඒ තෙන් තව පිරිසත් එක ඒතුලයිද මම හිතන්නේ සිල් සමාදන් වෙච්ච දවසකුත් ඒක මෙයාලා මේ රණ්ඩු වීම කොච්චරද කියනවා නම් අහගෙන ඉන්න බැරි තරම් අසභ්‍ය වචන මෙතුමිය අතින් පිටවෙන අපිට පුදුම හිතුණා මේ මෙච්චර සබ්බාසම්පන්නව මෙච්චර ස්වාමීන් වහන්සේලාට ගෞරවයෙන් ඉන්න කෙනා මේ වගේ අසභ්‍ය වචන දන්නවද කියලා. හරිද? පස්සේ මේ වැඩේ ඉවරුණා. හරි. ඉවර වෙලා දවස් දෙකක් ගියා දැන් අම්මා දානේ අරන් එන්නේ නැහැ පන්සලට. එන්න නෙවෙයි එන්න බෑ. එන්න බැරි මොකද? අන්න ලැජ්ජාව ඉපදුනා. ඇයි මේ? පස්සේ ඉතින් අපි ගෙන්නගෙන ඒ තතු කියලා දීලා ඔක තමයි හිතේ හැටි කියලා කියලා දීලා ඒ ප්‍රශ්න තුලින් ඉවර කරගත්තා. නමුත් මේ තමයි බලලෝභීත්වය තුළ කියන්නේ බලලෝභීත්වය කියන්නේ අකුසලයක්. මේ අකුසලයේ හමුවේ මොකද වෙන්නේ? ඇත්ත වැහෙනවා, ලැජ්ජාව නැති වෙනවා, බය නැති වෙනවා, ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති වෙනවා, කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැති වෙනවා. ඒ ඇයි එහෙම වෙන්නේ? එවැනි தත්වයන් වලදී ඒ අකුසලයේ මැඩලන්න පුහුණු කරලා නැති හින්දා. හරිද? තරහා අභිභවා යන්න පුහුණු කරන්න ඕනේ. ඊර්ෂියාව අභිභවා කුසලය ඉතුරු කරගන්න අපේ ඊර්ෂියාව වෙනකොට අපේ කුසලත අපි මැරෙන මිනිස්සු නේද අඩුම ගානේ මරණානුස්සතිය වැඩි වෙනවා නැති ඇතෙන්ද හරි මරණානුස්සතිය වැඩි තිබ්බනම් මම මම ලැජ්ජා සම්පන්න කෙනෙක් වෙනවා මම ඒ වැඩේ කරන්නේ ශිෂ්ට සම්පන්න එහෙම නානා හරිද මගේ මම ජාතිය පාවා දීලා මගේ බල්ලෝ පිටේට දැන් ජාතිය ජාතිය ගැන තියෙන හැඟීම සහ මගේ පවුල නැත්තම් මගේ බලය ගැන තියෙන හැඟීම කියලා දෙකක් තියෙනවා ඒ දෙකෙන් ප්‍රබල වෙන්නේ මගේ බලය කියන මගේ පවුලේ බලය කියන එක නම් එයා ಜಾතිය පාවා දෙන්නේ නැහැ. ප්‍රබල වෙන්නේ ಜಾත් මගේ පෞද්ගලික බලය ගැන හිතන්නේ. මේ වෙලාවේ හුඟාකාරයට ප්‍රබල වෙලා තියෙන ආසන්න ඡන්ද බලය. ඒකින්ද ඕනම දෙයක් පාවා දෙන්න ඒ ආසන්න ඡන්ද බලය මගේ බලය. ඒක රටක් විදියට බිමට වැටෙන එක පිළිබඳ රටේ යහපත සඳහා හිතේ ඒකට විත්තල බලවන්ත සිතිවිලි උපදින්නේ නැහැ. ඒකෙන් අපිට හොයාගත්තේ ජාතික මාමකත්වයක් තියෙනවද කියලා. අපේ මිනිස්සු දැන් බෞද්ධයෝ හොඳට බලන්න ඕනේ මිනිස්සු දෙහා. පරණ ක්‍රමේ හරියන්නේ නැහැ. හොඳට ඔළුවෙන් බලන්න ඕනේ. අපි ඒකට පෙළගස්සනවා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයට. හරිද? පෙළගස්සන්නේ අපි කියන දේ කරන්න එපා. මං කියන දේ කරන්න එපා. අපිට තියෙනවා මනසක්. මේ මනසෙන් පුද්ගලයා දිහා බලන්න. මෙයාලා ක්‍රියාත්මකද කියලා බලන්න. මෙයාලා අන්තවාදීන් හමුවේ ක්‍රියාත්මකද? හරිද? අනිත් එක මේ රටේ අපේ පින්නත්නේ අපි ජීවත් වෙන්නේ. මේ බණ අහන අම්මලා අතර කී දෙනෙක් ඇද්ද මේ වෙනකොට තමන්ගේ තරුණ පුතා අහිමිවීමේ දුක් තරුණ පුතා අහිමිවීමේ පාළුව නේද පාඩුව නේද රැකවරණය ඔක්කොම නැති වෙලා නේද පාළුව ඇති වෙලා පාඩුව ඇති වෙලා රැකවරණය නැති වෙලා සියලු දේ වෙලා තාමත් දුක් විඳින අම්මලා භාර්යාවරු නේද දරුවෝ කොච්චරනම් ඉන්නවද ඒ ගිනි උඩ නේද අපි මේ ඉන්නේ ඒ ගිනි උඩ තමයි අපේ මේ රට බේරිලා තියෙන්නේ ඒ කට්ටිය අපිට වැඩිය ලොකු වන්දියක් ගෙවුවා කියන්නේ මට පෞද්ගලිකව මට මගේ සහෝදරයෙක්වත් අම්මේ තාත්තෙක්වත් කවුරුවක්වත් නැති වුණේ දුරින් ඉන්න ඥාති කීප දෙනෙක් නැති වුණා මේ රට බේරා ගැනීම සඳහා කරපු මෙහෙයුමේදී. හැබැයි ඒක මට පෞද්ගලිකව විඳින්න වෙලා තියෙන වන්දිය අඩුයි. නේද? ඒ වගේම සමහර අයට නෑ සමහර අයට දරුවෝ දෙන්න නැති වෙච්ච අය ඉන්නවා. දරුවෝ තුන්දෙනෙක් නැති වෙච්ච අය ඉන්නවා. නේද? ඒකට තාමත් ඒ කට්ටිය දුක් විඳිනවා. ඒකට එවැනි බොහෝ පිරිසකගේ ඒකාත්මීය හැඟීමකින් තමයි මේ රට බේරෙන්නේ. කුරුළු තස්තවාදයෙන්. 27000ක් මැරෙනවා. හරිද? 30000ක් ආබාධිත වෙනවා. ඒකට තාම දුක් විඳිනවා. හරි. එතකොට ඒ ආබාධිත වෙන අයගේ අයගෙන් යැපෙන්නම් සහ මැරිච්ච අයගෙන් යැපෙන්නම් තාම දුක් විඳිනවා. ඒකෝර අපිට පුළුවන් ද මේ රටේ දේවල් හොරගම් කරන්න. නියම ජාතික මාමකත්වයක් තියෙන කෙනෙකුට මේ ටික මතක් වුණා නම් මොන්න තරම් පාපයක්ද කියන්නේ අර සමහර සමහර රට බේරාගත්ත උදවිය ඒ සමහර වෙලාවට දැන දැන දැන දැන බිල්ලට යන්නේ. දැනගෙන යන්නේ. එන්න හම්බෙන්නේ නැහැ කියලා දැනගෙන යන්නේ. කියලා යන්නේ. තමගේ නායකින්ට කියලා යන්නේ. ඒක එක දැනකදී එක නායකයෙක් මට කියනවා එක වෙලාවක මේ අපි 8 දිනක් යන්න ඕනේ අපි 4 දිනක් යන්න. මොකද ඊට ඉස්සෙල්ලා ගියාට දෙන ආවෙත් නැහැ. ඊට ඉස්සෙල්ලා ගියාට දෙන ආවෙත් නැහැ. දැන් අපි 4 දිනක් යන්න. කියලා. දැනගෙන යන්නේ මේ මේ ගමන අපහු වෙන්න හම්බෙන්නේ නැහැ කියලා. එහෙම යන්න පඩියටද? ඒ ඒ කැත කතාව අපේ මිනිස්සු කියනවා. එතකොට ඒ අතුලාන්තයේ තිබ්බ හැඟීම හැම අම්මා තාත්තට වැඩිය රට රැක ගැනීම අවශ්‍යයි කියලා හිතලා එහෙම මහා හැඟීමකින් මේ රට ආරක්ෂා කරපුවා බේරලා දුන්න රට අරගෙන ඒකෙන් දැන් ලේසි නෑ ඒක. දැන් පොඩි දෙයක් කරකම් කරගත්තා කියන්නේ ආය සසර ජීවිතේ ගොඩ එන්න බැරි තරම් ලොකු පාපයක්. එතකොට මම කියන්න හදන්නේ මෙන්න මේ ටික කියනකොට අපිට දැනෙනව නේද ඒක? ඕක දැනෙන්නේ නැති පිරිසක් තමයි අර ඉන්නේ. හේතුව මෙහෙම කිව්වොත් දැනෙන්නේ ඒ දැනෙන්නේ නැත්තේ ඇයි? භවාංග පහත් භවාංග මේ නිඳා කරන්න නෙවෙයි කියන්නේ. ඒ ස්වභාවය. හොඳ නරක තේරෙන්නේ නැති විදිහේ සිත්. ඒවා දැන් අපි ගෙදර ඉන්න බලපැටියෙක් අරගෙන එයාට දැන් මේ ඔක්කොම කියන ගන්න වා දන්නවද බලපැටියා මේ මේ මේ රට බේරගත්තේ මෙහෙමයි. නේද රට බේරගත්තේ මෙහෙමයි මෙහෙම කට්ටිය තමයි මේක කරේ මේක මෙච්චර හැංගීමෙන් තමයි කරේ මේ හොරකම් කරනවා ඕනට වැඩි බුරන්න යන්න එපා බුරණ එක හොඳ නැහැ කියලා කිව්වට තේරෙන්නේ හරිද? තේරෙන්නේ ඇයි? එයාගේ භව භව දෝෂේ නේද? භව දෝෂේ තියෙනවා නේද? භව දෝෂේ තියෙන අයට සමහර අයට මේ තමයි විකෘති අදහස් පහළ වෙන්නේ. ඒකෙම හොයාගත්ත හැකි හුඟක් අය භව දෝෂේ තියෙනවා නේද? එතකොට නේද? එතකොට අපේ කාගෙද වැරද්ද? නේද? තන්න පරිසම් වෙන්න ඕන තැන. පක්ෂ බැලුවා, පාට බැලුවා, පුද්ගල බැලුවා, ප්‍රතිපත්ති බැලුවේ නැහැ. පක්ෂපාත පුද්ගල බලලා ප්‍රතිපත්ති බලුවේ නැති හින්දා භවදෝෂ තියෙන මිනිසුන් අහුවෙලා උඩට ගියා. හරිද? අපේ <laughs> අපේ ලොකු වගකීමක් තියෙන්න ඕනේ භවයේ ආපු දෝෂ තියෙන අය හඳුනගන්න. රට ජාතිය ගැන හැඟීම් තියෙන අය හඳුනගන්න. ඒකින්ද අපි ලොකු ලොකු කාර්යභාරයක් තියෙන බෞද්ධයන්ට මේ වැඩ කරන්න. හරිද? ඉතා විශාල කාර්යභාරයක් තියෙනවා. මේ කාර්යභාරය අපි ආරම්භ කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි. හරිද? අපේ අම්මලාට කොච්චර හයියක් තියෙනවද? නේද? පුතු හදන්න තාත්තලාට කොච්චර හයියක් තියෙනවද පුතු හදන්න නේද? ඊළඟ තමන්ගේ දරුවෝ નિවරදිව හැසිරෙනවා දැක්කහම කොච්චර සන්තෝෂයක් තියෙනවද නේද? දැන් මම බලාගෙන හිටියේ අම්මයි තාත්තයි දෙන්න කොච්චර සන්තෝෂ වුණාද කියලා අපේ පුංචි පුතා හරියට මේ දහත්පත්ටි පූජා කරලා මට වන්දනා කරලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා කිසිම පැටලිල්ලක් නැතුව වාඩි වෙනකොට දෙමව්පියන් ලොකු සන්තෝෂයක් ඇති වෙනවා. අපිට සන්තෝෂයක් ඇති වෙනවා. නේද? එන්න ඒ වගේ රටට නායකත්වයන් සකස් කරන වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. හරි. ඒක තමයි අවුරුදු 20කින් හරි මල් පල ගන්න. ඒක පුංචි කාලේ ඉඳන්ම එවැනි අය සකස් කරන්න ඕනේ. එහෙම අරමුණුත් කරගන්න ඕනේ. නේද? ඉස්සර ඉඳන් දෙමාපියෝ තමන්ගේ පුතා නැලෙවි ඉස්සර මොනවා කියලාද? රජෙක් හම්බුණා කියලා. නේද? හැම අම්මෙක්ගේම හිතේ තිබ්බා මගේ පුතා රජ වෙන්න ඕනේ කියලා. රජෙක් වගේ හදන්න ඕනේ. රජෙක් වගේ හදන්න නම් ඒ මනුස්සයාට ඉතිහාසය කියලා දෙන්න ඕනේ. උරුමය කියලා දෙන්න ඕනේ. හරි අම්මෙක්ගේ තාත්තෙක්ගේ හෙවණයට තමයි දේශීය මාමකත්වය සකස් වෙන්නේ. අම්මා තමයි එතන ඉන්න විහාර මහදේවිය වෙන්න ඕනේ. හරි. එහෙම වෙන්න නම් මොකද වෙන්න ඕනේ? තාත්තා තමයි කාවන්තිස රජුරෝ වෙන්න ඕනේ. ඒ අය තමයි අපේ උරුමය දරුවන්ගේ ඔළුවට දාන්න ඕනේ. අපි හැමදාම දොස් කියන ඉතිහාසය කියලා දෙන්නේ නැතුව කොහෙද? ඉස්කෝලේ. ඉතින් මොකටද ඉස්කෝලේ දොස් කියන්නේ ඉතිහාසය කියලා දෙන්නේ නැහැ කියලා. කොහේ හරි ආණ්ඩුවකින් කොහේ හරි තැනකින් පොලිසියෙන් ඇවිල්ලා කියලා තියෙනවද ගෙදර එහෙම ඉතිහාසය කතා කරොත් බලාගෙන කියලා. නෑ. අනුන්ට දොස් කියන්නේ ඉස්සෙල්ලා තමන්ගේ පැත්තට ඇඟිලි දික් කරගමු. නේද? දික් කරගෙන එතකොට දැන් කියයි තරුණ අම්මලා කියයි අපි ඉතිහාසය දන්නේ නැහැ හාමුදුරනේ කියලා. ඒක ඒක හොයාගන්න ඒ තරම් අමාරුවක් නෑ. පොත්පත් ගන්න, අන්තර්ජාලය ගන්න. නේද? දැන් ඉස්සර වගේ නෙවෙයි ඉක්මනට කරුණු හොයාගන්න පුළුවන්. ජාතක පොත කියලා දෙන්න පටන් ගන්න ඕනේ. බෝධිසත්ව චරිතයක තියෙන ලස්සන ලක්ෂණ කියලා දෙන්න පටන් ගන්න ඕනේ. ඒ මේ හැමදේම කරන්ඩ අපි හොඳට දැන් රට ජාතිය වෙනුවෙන් හිත පාලනය කරන්න පුරුදු කරගන්න ඕනේ. අකුසල් වලින් අත මිදෙන්න රට ජාතිය වෙනුවෙන් අපි පුරුදු පුහුණු වෙන්න පටන් ගන්න ඕනේ. අයහපත් මිනිස්සුන්ව යහපත් කරගන්න තියෙන එකම ක්‍රමය අවවාද දුන්නා දුන්නා දුන්නා දුන්නා දුන්නා හරියන්නේ නැහැ. අවවාදයට වැඩිය ආදර්ශය නේද? එහෙමනම් gedara ඉන්න අය පවා මෙල්ල කරගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ ඉස්සෙල්ලාම ආදර්ශ සම්පන්න වීමේ. එහෙම තමන්ගේ අධ්‍යාත්මික ශක්තිය අවදි කරගන්න ඕනේ හැමෝම. මේක වෙලාව. රට ජාතිය වෙනුවෙන් තමන් දැඩි තීරණයක් ගන්න ක කියනව නේද? රට ගැන ක කියනව නේද? ජාතිය ගැන ක කියනව නේද? හරිද? එහෙනම් මම විහාර මහදේවි කෙනෙක් වෙනවා. මම කාවන්තිස්ස රජුරෝ කෙනෙක් වෙනවා. දුටුගැමුණු රජුරවන්ට අවශ්‍ය කරන ඔක්කොම පසුබිම හදලා දුන්නේ කවුද? කාවන්තිස්ස රජුරෝ. එහෙනම් මම මේ වගේ ජාතියට වීරකමක් සපයන පුරුෂයෙක් කාන්තාවක් වෙනවා. දරුවෙක් හිතන්න පුතෙක් හිතන්න මම දුටුගැමුණු රජුර කෙනෙක් වෙනවා. නිකන් කෙනෙක් නෙවෙයි. එහෙම වෙන්න නම් අපි අර බලය හම්බෙන වෙලාවට මොකද දැන් මෙයා රජ වෙන්න ඉන්නේ දැන් අපේ දරුවෝ නේද? අපේ දරුවෝ නායකයෝ වෙන්න ඉන්නේ. කොහේ හරි නායකයෙක් වෙනවා එතකොට. ඒක නෑ විශ්වනායක ඉස්කෝලේ පුරුදු කරන ක්‍රීඩා නායකයෝ ඉන්නවා, පන්තියේ නායකයෝ ඉන්නවා. එහෙම හොම එහෙම ගියා තමයි අන්තිමට නායක වෙන්නේ. හරි කොහේ හරි තැනක නායකයෙක් වෙන කෙනෙක් එයා යන්න පුළුවන් ඉහළටම වෙයි. එයාගේ තියෙන ජාතික හැඟීම් තමයි. අද අද යන්න හැමතැනකම කියන්නේ මම කොච්චර අඩුද බලන්න ආයතනයකට ගියාම ඒ ආයතනේ රට ගැන හිතලා වැඩ කරන අය නේද? එතකොට ඒ රටේ අභිවෘද්ධිය ගැන හිතලා වැඩ කරන අය කොච්චරක්වත් කම්මැලිකමට ඔහේ ඉඳ හදන හැම කෙනෙක්ම අද කුළු ගැන්වෙන්න ඕන කාලේ මේක. රයිට්. මට වැඩන්නේ අනිත් අයගේ. මම මගේ රාජකාරි හරියට කරනවා. මොකක් වෙනවද? මගේ රට වෙනුවෙන්. හරිද? අසල්වැසි ඉන්දියාව කියන රට. පසුගියදා ඉන්දියාවේ නායකයෙක් ඇවිල්ලා ගියා. ඇවිද්ද පෞරුෂය දැක්කද? ඉන්දියන් ගුවන් යානයකින් බැහැලා මේ රටට හරියට ඇවිල්ලා මේ රටේ ඇවිල්ලා හැම තැනම ওই පැය හතරට ඇවිද්දා. ඇවිදලා බය නැතුව කියනවා අන්‍ය ජාතිකයන්ට එහාට එන්න සාකච්ඡා කරන්න කියලා. අපේ කට්ටියට ගාණක්වත් නැහැ. හරිද? බය නැතුව කියනවා මේ රටට ඇවිල්ලා සමහර ජාතීන් වලට තමිල්නාඩුවට අපි ආරාධනා කරන්න මෙහි තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න නිකන් මෙහි තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න එහෙට එන්න කියලා. ඒතකොට මෙයා මෙයාලා ඇවිල්ලා ඍජුවම බලපෑම් කරනවා රටේ අභ්‍යන්තරයට. කාටවත් ගානන්නේ ඒ තරම් හීන දිනයි නේද? ඒ තරම්ම අපි අර බවාංගේ පල්ලෙහාට වැටලා නේද? මේ සේවකයෝ බවට පත් වෙලා. එහෙම නේද? ඉස්සර රජවරු රජවරු හම්බෙච්ච හැටි කොච්චර නේද? රජාට රජා හම්බුණා කියන්නේ කොච්චර ගැඹීරද එතන නේද? එතකොට දැන් රජාට රජා හම්බෙච්ච හැටි ඉතින් මේ මේ පහත් තත්ත්වයට අපිපත් වෙන්නේ අපේ උරුමය දන්නේ නැති හින්දා. අපේ උරුමය ගැන කිසියම්ම හැඟීමක් නැති හින්දා. ඉතින් ඒක හින්දා අපි බලන්න ඕනේ මේ උරුමය ආරක්ෂා කරගන්න අපේ ශක්තිය වර්ධනය කරගන්න. දැන් ඇති හොඳටම මේ නේද රූකඩ වලට නාටක වලට ඉඩ දුන්න හොඳටම ඇති. බෞද්ධ අය විදිහට අපිට ශාසනය ආරක්ෂා කරනවා. අපිට ඇත්තටම මම කියනවා අපි මේ ගැන කතා කරන්න ඕනේ බුද්ධ ශාසනය පවතින තාක් කල් කොහේ හරි තැනක එක්කෙනෙක් දෙන්නෙක් හරි සැනසෙනවා. මහා බෝධිසත්වයන් වහන්සේ කරපු කැපකිරීම මේ ශාසනය සකස් කරගන්න මේක කුමක් බෝ කාරණාවකින්ද එච්චර අමාරුවෙන් සකස් කරපු ශාසනය වැටලා තින්නේ අපේ රටට. අපි මොන්න තරම් වාසනාවන්ත මිනිස්සුද? අපි මොන තරම් පරිස්සමෙන් පේවලා නේද? අපිට හම්බ දැන් දරදා වහන්සේට තේවාව කරන ස්වාමීන් වහන්සේලා සහ ගියත්තු පේනවා. අපි පේවලා තමයි එතනට ගිහිල්ලා ඒ කටයුතු කරන්නේ. ඒ ඒ කාලවල වල මම ඒ ස්වාමීන් වහන්සේලා හම්බලා තියෙනවා මේ මෑත කාලේ ඒ කටයුතු කරන උන්වහන්සේලා ජීවිතේ සියලු වැඩ නවත්තන ඒ ඒ තේවාව හම්බ වෙන කාලේ. නවත්තලා සම්පූර්ණයෙන් පේ වෙලා ඒ සඳහා කැප වෙලා වැඩ කරනවා. අපි බෞද්ධත්ව විදිහට මේ ලංකාවේ මිනිස්සු විදිහට පේ වෙන්න ඕනේ. පේ වෙන්න ඕනේ මොනකටද? ශාසනය කියන මා අනර්ග වස්තුව අපිට ලැබිලා දායාදයක් විදිහට. මේ ශාසනය රැක ගැනීම සඳහා අපි එකාවන්ව එක්සිට ඇතුව එක්සත්ව එක හැඟීමෙන් දැඩි ප්‍රයත්න යොදන්න ඕන කාලය ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට අන්න ඒ සඳහා අධ්‍යාත්මිකව අපි දියුණු වෙන්න ඕනේ. අපේ දරුවන්ව සකස් කරන්න ඕනේ. අපේ ළඟ ඉන්න අයගේ සිතුවිලි සකස් කරන්න ඕනේ. අපි සැකගත යුත්තේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය රකින්න ගියාම ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න අවශ්‍ය වෙන්නේ ජාතිය රට නේද එහෙනම් අන් අය ඔහොමම හිටපු දාදෙන් අන් අයට අපි කිසිම මේකේ නටන නැටලි අනවශ්‍ය නටන නැටලි නටන්න පුළුවන්කම නැති වෙන්න ඕනේ. එයාට කවදාකවත් හිංසාවක් කරන්නේ නැහැ. මේ ආයත වෙන කාගේවත් ලොකුකම් ගන්න වෙන රටවල් වල මේ දේවල් අරගෙන කටයුතු කරන්න ඕනේ නැහැ. මේ රටේ පාලක පක්ෂය විසින් මේ රටේ ජනතාව විසින් එකට ඉඩක් දීලා තියෙන ඕන තරම් ජීවත් වෙන්න. ඒකත් අරගෙන අනවශ්‍ය නැරලි නටන්නේ නැති වෙන විදිහට අපි ජාතිය බලවත් කරගන්න ඕනේ. අපේ මිනිස්සු හොඳ බවාංග තියෙද්දිත් බලු බවාංග බවට පත් වෙලා තියෙන්නේ බලලෝභීත්වයේ හින්දා. හරිද? එහෙම වෙලා තියෙන අපිට එකමුතු වෙන්න බෑ. එකමුතු වෙන්න පුළුවන් කමක් නැහැ. එකමුතු වෙන්න කැමති නැහැ. නේද? මේ වෙලාවෙත් ඔක්කොමල බලන්න බෙදිලා මේ හැම ප්‍රශ්නයකින්ම පාට ප්‍රයෝජන ගන්න. ඒකින්ද බෞද්ධත්වෝ එක මිටකට එකතු වෙන්න ඕනේ. හරිද? එක මිටකට එකතු වෙන්න සූදානම් වෙන්න ඕනේ. ලොකු බලයක් සකස් කරගන්න ඕනේ. සකස් කරගෙන ඉදිරියට කියන්න ඕනේ නායකත්වයන්ට මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ. මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. අන්න ඒ தත්ත්වයට පත් කරන්න නම් හොඳ මිනිස්සු එකතු වෙන්න ඕනේ. තියෙන හොඳ පවර්ධනය කරගන්න ඕනේ. නැති හොඳ ඇති කරගන්න ඕනේ. වර්ධනය කරගත්ත හොඳයි එකතු වෙන්න ඕනේ. මොකද්ද මේ හොඳ කියලා කියන්නේ? හොඳ කියලා කියන්නේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයෙන් ඊටාත්ම නිවැරදි සිතුවිලි උපදිනවා නම් අන්‍යය හොඳ කෙනෙක්. ඉන්නේ අනිත්‍යයට දරන්න බැරි වැරදි කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ තමයි මදුරුවා වටේ කරගෙනකොට මරලා දාන්න වෙන අවස්ථා. ඒක පොඩි කියලා හිතන්න එපා. හරිද? ඒ ප්‍රාණඝාතය තමයි මනුෂ්‍ය ඝාතනයක් දක්වා යන්නේ. හරි? ඊළඟට හොරකම් කරන්න. ගෙදර තියෙන දේ, පොඩියට තියෙන දේ, ගමේ තියෙන දේ හොරකම් කරපු මිනිහා තමයි හොරසිතින් රටේම තියෙන දේ හොරකම් කරන්න පටන් ගන්න. හරිද? බලලෝභීත්වය වැඩි වෙනකොට ඔක්කොම අමතක වෙන්නේ පුහුණු නොකරපු අය. හිත පුහුණු කරලා නැහැ. එහෙනම් හිත පුහුණු කරන්න පටන් ගන්න ඕනේ. ඒ පුහුණු කරනකොට අපිට හරි වැඩක් වෙනවා. දින 14ක්වත් අඩුම ගානේ දින 7කට වැඩිය දැඩි අදිස්ථානයක් අරගෙන පන්සිල් රකින්න පටන් ගන්න ඕනේ. හරිද? දින හතක් ඔතන වැඩි. අද පටන් ගත්තා නම් ඉතා දැඩි අදහසකින් මම මේ සතියේ අද ඉඳන් ඊළඟ සෙනසුරාදා වෙනකන් කිසිම විදිහකින් පංචශීලය කඩන්නේ නැහැ කියලා මම කියන හින්දා. දැන්ට සති කීයක් ගියද බලන්නකෝ. මේ මේ ජීවිතේ සති කීයක් ගියලා තියෙනවද? හරි. අපි ඔක්කොම එක කතාවකට තීරණයක් ගන්නවා. අද ඉඳන් මම පංචශීල රකින්න මොකක් වෙනුවෙන්ද? මං වෙනුවෙන් නෙවෙයි. කවුරු වෙනුවෙන්ද? රට වෙනුවෙන්. රට වෙනුවෙන් මම සතියක් බිබී හිටියනම් බොන්නේ නැහැ. හරිද? බොරු කිව්වනම් නිකන්වත් බොරුවක් කියන්නේ නැහැ. අද ඉඳන් බොරුවක් කියන්නේ හරිද? ඊළඟට අද ඉඳන් කිසිම විදිහකින් හොරකම් කරන්නේ නැහැ, සත්තු මරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ කියලා මේ පහ දැඩිව බුදුරජාණන් වහන්සේ අභියසර ගිහිලා දැඩි තීරණයක් අතව සමාදන් වෙන්න ඕනේ. සමාදන් වෙලා බදාද ඊළඟ බදාද බ්‍රහස්පතින්දා විතර වෙනකොට බලන්න පුළුවන් නම් භාවනා ටිකුත් කරන්න ගේට් පොඩ්ඩක් පිරිසිදු කරගන්න මම කියන්නේ පේ වෙන්න කියලා මේ කියන්නේ පේ වෙන්න හරිද ඒ කියන්නේ මොකක් හරි වැඩකටයි මෙලා ඇස්ත වෙන්නේ අපි දන්නේ ගෙදර එහෙම මොන හරි පිරිතක් තියෙනවා නම් අපි ලෑස්ති වෙනවා. ඒ වගේ මේ රට පිරිත් කරන්න ලෑස්ති වෙන්න ඕනේ. හරිද? රට නිවැරදි කරන්න ලෑස්ති කරන්න ඕනේ. ඒකට හැම දිනම සූදානම් වෙන්න ඕනේ. සතියක් මේ දේ කරනකොට ලැබෙන සෙනසුරාදා බවට පත් වෙනවා. හරිද? එතකොට 22 වෙනි සෙනසුරාදා දිනය අප ඒක රාශි වෙනවා මහියංගණයට. මහියංගණ කියන්නේ බුදුරජාන් වහන්සේගේ පහත ලැබූ ස්ථානය. ඒක රාශි වෙලා මොකද කරන්නේ අපි ඔක්කොම ආධ්‍යාත්මය අවදි කරගෙන ඒකට කියනවා අවදි කරගන්නවා කියන්නේ Tamanට දැන් තේරෙනවා ඇතුලෙන් ලොකු පිරිසිදුකමක්. හරිද? ඇතුලෙන් ලොකු ලොකු පන්නරයක් ලොකු ශක්තියක් දැනෙනවා. ඒක සතියක් සිල් රකින්නකොට මේක දැනෙනවා. හරිද? අන්න එහෙම ඒ විදිහට සිල් රකින්න මේ අර අර ඇඟේ පැත්තේ තියෙන කම්මැලිකම් මානසික දුබලකම් තියෙනවනේ මේ ඒකට කියනවා මම මේ මං කියන එකක් නෙවෙයි ආධ්‍යාත්මික ශක්තිය හරියට නිකන් මෙන්න මෙහෙම අපි ඔකොටම ළඟ ඉන්නවා මම ඔබට කලින් කියලා දෙනවා මේක මෙන්න මෙහෙම හිතන්න ලොකු මේ හයියක් තියෙන පුතෙක් ඉන්නවා කියලා හිතන්න තාත්තා කෙනෙකුට හොඳ හොඳ ජා සම්පන්න පුතෙක් ඉන්නවා. පුතා ගෙදර ඉන්න වෙලාවට අම්මට හරි තාත්තට හරි හිතෙන්නේ ඕන වැඩක් කරගන්න පුළුවන්. මොකද මෙයා ඉන්නවා ශක්තිමත් කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. නේද? අන්න එහෙම එතකොට මේ ඇත්තට වැඩ කරගන්න පුළුවන් නමුත් මේ කොල්ල බුදි. නැගිටින්න තෝ බුදි නම් වැඩ කරගන්න බැරි වෙනවනේ. ඒ වගේ හැම දෙයකටම වැඩිය ලොකු ශක්තියක් තියෙන දෙයක් තියෙන හැම කෙනෙක් ළඟම. ඒක තමයි ආධ්‍යාත්මික ශක්තිය. එයා නිදි. එයා අවදි කරලා නැහැ. එයා අවදි කරලා නැති හින්දා එයා අවදි වෙලා නැත්තේ ඇයි? කාමච්ඡන්දාදී නීවරණයන් හින්දා. එයා අවදි කරන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පළවෙනි වැඩ පිළිවෙල තමයි පංචශීලය කියන්නේ. පංචශීල රකින්නකොට ඒ වැරදි ටික කරෙන්නේ නැහැ. ඒ වැරදි ටික නොකරින්න ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. දින 7ක් 8ක් යනකොට මේක මේක එක දිගට ආරක්ෂා කරනකොට දින 3-4ක් ගිහිල්ලා බලන්න වෙනදා කරපු හැබැයි වෙනදා වෙච්ච වැරද්දක් නොකරමින් ඉන්න ඕනේ. හරිද? පළවෙනි දවසේ අමාරුයි, දෙවෙනි දවසේ අමාරුයි, තුන්වෙනි දවසේ අමාරුයි, හතරවෙනි දවසේ පස්වෙනි දවසේ වෙනකොට ලේසියෙන්ම කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනකොට ඇතුළෙන්ම සතුටක් උපදිනවා. අන්න ආධ්‍යාත්ම අන්නර මනුස්සය නැගිටින්න පටන් ගන්න තියෙන්නේ. හරිද? ඊට පස්සේ වෙන්නේ මේක තව ටිකක් එහාට ගියාම මොකද වෙන්නේ? බොහොම ලේසියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. බොහොම ලේසියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවා. හිත ප්‍රමෝදයටපත් වෙනවා. අතුලාන්ත සන්තෝෂයක් ලොකු සන්තෝෂයක් ඇති වෙන අතුලාන්තයෙන් ඒ ඇති වෙන ප්‍රීතිය ඊළඟට තව ටිකක් එහාට යනකොට හුස්මක් ගන්නකොට ගන්න හුස්ම පවා නිකන් සීතලයි සුවයි වගේ මේ රත් වෙච්ච ගති නෑ රත් වෙච්ච ගති අඩු වෙලා හුදකලා වුණාම යම් වෙලාවකදී ප්‍රීතිය දැනෙනවා දැන්ට සාමාන්‍ය මනුස්සයෙකු හුදකලා වුණාම එයාට දැනෙන්නේ අර රූප බලන්න ඕනේ ශබ්ද අහන්න ඕනේ ගන්ධ රස ස්පර්ශයන් විඳින්න ඕනේ කියලා එකක් ඒකින්ද එහෙම එකක් නෑ අන්න එහෙම තමන්ගේ ආධ්‍යාත්මික පැත්තෙන් යම් වර්ධනයක් සිද්ධ වෙනවා පන්සිල් රකින්නකොට සංඝාවාසයක් හදලා පූජා කරාට වැඩිය පින් සිද්ධ වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙන කූටපත්ත සූත්‍රය අරන් බලන්න මම ඔක බොහෝ වාරයක් කියලා තියෙනවා. කූටපත්ත බ්‍රාහ්මණය විස්තර අහපුවාම අන්තිම තීරණය බුදුරජාණන් වහන්සේගේ පන්සිල් සහ මෛත්‍රිය වඩනකනට ඊටත් වැඩිය. වැඩි ආනිසංස වැඩි බොහෝ පින. ඒතර බොහෝ පින් රැස් කරගත්ත අයත් අයට දෙවියන්ට පින් දුන්නොත් දෙවියෝ මහා පිනක් ලබාගෙන ආරක්ෂා කරන්න පටන් ගන්නවා. එහෙනම් දැනට අපිට මේ රටේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය හැටියට ඉතුරු වෙලා තියෙන එකම ක්‍රමය ඕක නෙමෙයිද? හැමදාම කෑ ගහනවා නරක මිනිස්සු නරක මිනිස්සු නරක මිනිස්සු කියලා. අපි හොඳ මිනිස්සු එක වාසි වෙන්නේ නැහැ. එහෙනම් සීලවන්ත ගුණවන්ත හරි තමන්ගේ අධ්‍යාත්මික ශක්තියට තට්ටු කරන්න පුළුවන් පිරිස් එක තැනකට එක රාශි වෙලා විශාල බලයක් ඇති කරගෙන ඒක කවදාකවත් පාවා දෙන එක නෙවෙයි ඒක රණ්ඩු වෙන බලයක් නෙවෙයි නේද අනිත් අය ඔය අමාරුවෙන් ගැට ගහ ගන්න මොකද තේරෙනවනේ ගේම් එක පයින්නවා වගේ අරකට මේ ඉන්නේ උන් එහා පැත්තට බලලා ආය මෙහා පැත්තට බලලා නේද අපේ මේ තමන්ගේ කියලා මේ මිනිසුන්ට තේරෙන්නේ නැති හැටි බලන්න තමන්ගේ කියලා හිටිය මිනිසුන්ට ලක්ෂ ගණන් දෙන්න ඕන මාත් එක්ක ඉන්න කියන්න. මොකද අපි හිතන්නේ මේ කට්ටිය හරි ශක්තිමත් කියලා. අපිට බොහොම ලොකු වරදීමක් වෙලා තියෙන්නේ. අපි කියන අහවල් පක්ෂ හරි ශක්තිමත් අහවල් කට්ටිය ශක්තිමත් කියලා. එච්චර ශක්තිමත් නම් මොන අහවල් දෙයකටද දැන් මගෙත් එක්ක කවුරු හරි සමගිය ඉන්නවනම් ඒ මොහොතේ මාත් එක්ක ඉන්න කියන ලක්ෂ ගණන් දෙන්න වෙලා. මේ බලාගෙන ඉඳි හැපතට පයින්නවා. බලාගෙන ඉඳි මෙහා පැත්තට පයින්නවා. ඉතින් මේ මේ ගෙඹි සෙල්ලම් නෑ අධ්‍යාත්මය දිනු කරගත්ත අය තුළ. ඒවට තියෙන අපේ පින්නත් මේ ප්‍රතිපත්තියක් ගැන හිතන්න විතරයි. ඒවට තියෙන ප්‍රතිපත්තියක් ගැන හිතන්න විතරයි. ඒවනේ පිරිස එකතු වුණාම ඒවා කතා කරන පෞද්ගලිකත්වය නෙවෙයි. මේ රටේ කවදා හරි පිරිසක් බිහි වෙන්න ඕනේ. හරි. අපි කවුරු අතුලට ගියත් ප්‍රශ්නයක් නෑ. අපි කතා කරන්නේ එකම දේ. අපි කතා කරන්නේ ලාංකීය අභිවෘද්ධිය ගැන. එකම අරමුණක් තමයි කතා කරන්නේ. හරිද? එහෙම පිරිසක් මේ රටේ කවදාරි හැදෙන. ඒකේ ආදර්ශ සම්පන්නකමේ ප්‍රතිමූර්තියක්. ඒක මුළු ලෝකෙටම ආදර්ශ වෙන පිරිසක්. ලෝකෙටම ආදර්ශයක් ඇති වෙන මෝදිලාට නේද අපි මෝදිලාට ආවඩනවා. හරිද? අපේ රටේ ඉන්නවා ඊට වැඩිය ලොකු ශක්තිය තියෙන මිනිස්සු. ඒ මිනිස්සු මොකද වෙලා තින්නේ? කැලෑවලට වෙලා කැලෑවලට වෙලා. කැලෑ කියලා කියන්නේ ඇත්තටම කැලෑවල නෙවෙයි. එහෙනම් අහකට වෙලා පැත්තකට වෙලා අප්‍රියාව බැරුව නිකන් ඉන්නවා. හරිද? අප්‍රසන්නයි. නැත්තම් ඊට වැඩිය ලොකු ශක්තිමත් මිනිස්සු අධ්‍යාත්මික ශක්තිමත් මිනිස්සු අපිට හම්බෙලා තියෙනවා. ඉන්නවා නායකත්ව දෙන්න පුළුවන් අය ඕන තරම් ඉන්නවා. හරි. ඒකින්ද මේ මේ පුහු මිනිස්සු මේ රට අතට අරගෙන මහා විනාශයක් සිදු කරනවා. ඒකට ප්‍රතිඋත්තර දඳින්නට නම් කැලේ ඉන්න සිංහයන් එළියට ගන්න ඕනේ. ඒක ගන්න නම් අපි ඔක්කොම එකතු වෙලා ආධ්‍යාත්මික ශක්තිය ඒක රාශී කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ මහියංගන පුදු භූමියේදී භාවනාමය සත්‍යක්‍රියාව සූදානම් කරලා තියෙන්නේ ලබන සතිය සෙනසුරාදා. සිල් රැකලා එන්න කියලා අපි කියන්නේ. ඇවිල්ලා බලන්න මොකද්ද මේ කරන්න කියලා. මෙතෙන්ට බොහෝ වික්ෂුන් වහන්සේලා එක රාශි වෙනවා. ඒක රාශි වෙලා අපි එකවර මෛත්‍රී භාවනාව සිද්ධ කරලා ඒක අදිෂ්ඨානයක් අරගෙන ලංකාවට ගලපන ප්‍රතිපත්තියක් ගැන සාකච්ඡා කරලා ඒ සඳහා වැඩ පිළිවෙලක් සකස් කරගෙන යම් කිසි පණිවිඩයක් රටට දිය යුතු තියෙනවා. දැන් හරි. දැන් ඉතින් ඇති දැන් අපි නිස්සද්දව ඉඳ ලෑස්ති නැහැ. උඹලා අපේකම රැක්කේ නැත්නම් උඹලා අපිව රැක්කේ නැත්නම් අපිම අපිව රැක ගන්න. අපේ අහිංසක අම්මව තාත්තව රකින්න ඔයාලට උමනාවක් තිබුණ නැත්නම් නේද අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න ඔයාලගේ පටු, ඊටා පටු දේ ගැන හිතලා හැමදේම පාවා දෙනවා නම් පිටරට වලට පාවා දෙනවා නම් අන්තවාදී වතුරන් උදව් කරනවා නම් ඒක ඊටාම ලැජ්ජා සහගත වෙනවා නම් මේක සම්බුද්ධ ශාසනය නෙවෙයි තිබ්බ රටක් නෙවෙයි කියනවනම් මේක බෞද්ධ රටක් නෙවෙයි කියනවනම් එහෙනම් නිකන් ඒවට බල්ල බුරනට බුරලා හරියන්නේ නෑ. ඒවට නියම උත්තරේ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒවට උඩගෙඩි දෙනවා නම් අනිත් අය අනිත් අයට බැරි නම් ඒවා ගැන විරුද්ධව කතා කරන්න නේද? බලන්න එවැනි කතාවකට විරුද්ධව ඇතුලෙන් හඬක් නැගෙන්නේ නැත්තේ ඇයි පාර්ලිමේන්තුව ඇතුලේ? නේද? ඒවා ඒවා කතා කරන්න නොදීන පාර්ලිමේන්තුව වැඩිපුර ඉන්න බෞද්ධය. ඇයි ඒ කට්ටියට මේවට විරුද්ධව කතා කරන්න බැරි? ඉතින් එහෙමනම් මේ කාටවත් උරුමනාවක් නැති බවයි තේරෙන්නේ. ඒ හින්දා අපි අපේ උරුමය රැක ගැනීම සඳහා කටයුතු සිදු කළ යුතු තියෙනවා. එහෙනම් කාටවත් නිවසට වෙලා කරන්න වැඩක් තියෙනවා දිගටම. රට සම්පූර්ණයෙන්ම දියුණු රටක් බවට පත් වෙන තුරු පංචශීල ප්‍රතිපදාව ඒක රාශි වෙලා රකින්න ඕනේ. වැඩි හැඟීම් ඇති කරගන්න ඕනේ. පුංචි ළමයින්ගේ ඉඳලා හැම කෙනෙක්ම ජාතික හැඟීමකින් කටයුතු කරන්න ඕනේ. බෞද්ධ ධර්මයේ මූලික ස්ථානයට ගන්න ඕනේ. වර්ධිච්ච හැම තැනක්ම සකස් කරගන්න ඕනේ. හැමෝම තමන්ගේ නිවසේ හැම කෙනෙක්ම කාවන්තිස රජු කෙනෙක් වගේ වෙන්න ඕනේ. අද එහෙම ආදර්ශයක් වෙන විහාර මහදේවි කෙනෙක් වෙන්න ඕනේ. හරි එහෙම එහෙම එහෙම සිතුවිල්ලෙන් තමයි ජීවත් වෙන්න ඕනේ නිවසේ. එහෙම කරමින් අපේ උරුමය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනේ. ඒක මහා පිනක් පින්නත් නේ මේක බුද්ධ ශාසනයක් ඉතුරු කර ගැනීමක්. ඒකින්ද බෞද්ධයෝ විදිහට අපි තමනුත් රැකලා අන් අයත් රැකගෙන ශාසන අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු තියෙනවා. ඉතින් ඒ බව මතක් කරගනිමින් අද දවසේ අපි ධර්ම දේශනාව මෙතනින් නිමාවටපත් කරනවා. ඔබ අප හැමදෙනාම තුළ දැනුණාම සියලුම පුණ්‍ය ශක්තිය මේ හැමදෙනාටම අනුමෝදන් වේවා හේතු වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති